ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වන ඉරිදා සංග්‍රහයටයි ඔබ මේ සවන් දෙන්නේ. 967 අධ්‍යාපන සංග්‍රහව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශනයක්. එහි ඉතා වටින ලිපි තියෙනවා. අධ්‍යාපනය පොතෙකුත් වෙනස් වුණා. අද STEAM education කියලා තමයි සංකල්පය යන්නේ. science technology mathematics engineering art විද්‍යාව ගණිතය ඉංජිනේරු කර්මය කලාව ගණිතය මේ සියල්ලන්ගෙන් සමන්විත ධාරාවකට තමයි එළමෙන්නේ ඉදිරි අනාගතය සඳහා තාක්ෂණයක් ඊට ඇතුළත් මේ සංගරාවේ ජනකවි හාමුදුරුවෝ නමින් ඩී.එස්. වෙල්ගම විසින් ලියන ලද කදිම ලිපියක් තිබුණා මේ සංගරාය මහගම සීකර මහත්තයා දීලා තියෙනවා ළමයින්ගේ පොත්වලට චිත්‍රාඳින හැටි පාට යොද නැහැ. මේවා අතාරින්න හොඳ නැහැ කියවනවා. මෙහි එන කවියක් හිතට වැටුණා. සිංහල කතුන්ගේ දිනචරියාව දැක්වෙන එමෙන්ම කලකට පෙර අපේ රටේ ආණ්ඩුකාරයාව සිටි සෝල්බරි සාමිගේ හිත ඇදී ගිය ප්‍රඥාලෝක හිමියන් සතු ජන කවියක් මේ. ප්‍රඥාලෝක හාමුදුරුවෝ පුදුම මහන්සි වෙලා ජන කවි එකතු කළා සිය ගණනක් ජන කවි එකතු කළා පොතක් පළ කළා යූ ප්‍රඥා ලෝක හිමි එය සිහිපත් කරමින් මෙන්න මේ කවිය කියන්නේ එළියෙන්ට පළමුව බැසලා දොරට පිරියෙන්ට අතුගාපන් ගෙදර වට හීලට තිබෙන බද්දීපන් ළමයින්ට රාලට ටිකක් දීපන් වැඩකට යන්න කාන්තාව ගේ භූමිකාව ගැන කතා කරනවා ඒ කවියේ කාන්තාවගේ භූමිකාව අද වන විට විශාල වෙනසකට භාජනය වෙලා ජෙන්ඩර් ස්ටඩීස් කියලා වෙනම අංශයක් ඇවිල්ලා තියෙනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කාන්තාව සහ පිරිමියාට සම අයිතිය ඒ වගේම නිසි අයිතිය මේ වගේ කතා වැඩසටහන් කතිකාවල් වලින් පිරීලා ගිහිල්ලා ඒ සියලු දේ අතර සීදාස් කුලතිලක මහතා නිර්මාණයක් කළා ගුවන් විදුලියට කාන්තාවගේ අගය මේ ගීතය ඒ තේමාව ස්පර්ශ කරනවා Thank you. යාලලු මල් මුකුවල් මාල කොටක් යායත එළලු කුම් කුසුමන් සේ බබලු නන්දා රණසිංහ කිවිඳිය රංජිත් මල්ලියාවඩු කවිය. මේ දෙදෙනාගේ පොත් දෙක. රංජිත් මල්ලියාවඩුගේ ලංගාව කවි පොතත්, සුනන්දා රණසිංහගේ ප්‍රේමේ විතුව කවි පොතත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලට නිර්දේශ වුණා 2023 රජත පුස්තක සම්මානයට නිර්දේශ වුණ සුනන්දාගේ කවි පොත ප්‍රේමයේ විතුෙන් කවියක් මතක් කරනවා. ටිකිරිලියා අනේ අපෝයි ටිකිරිලියා හාල් අරන් ගියා. හන්දියේ කඩපොළට ගියා. වංගුවේ මම මුලා වුණා. හැන්දකොරේ ටිකිරිලියා රෙදි සෝදන් එන්න ගියා. ගම් ඉවුරෙන් අභිමාන හිටියේ දුනු දියමාන. උදැනැක්කේ ටිකිරිලියා අකුරු අහුල ගන්න ගියා. එක අකුරක්වත් නොලියා ඈ ඇන්නෙම තනි අලියා. අනේ ඉතින් කබර ගෝයා එදා හිටම ලිඳ වටයා හිටියත් අනවින කරදර තිබුණෙම නෑ මේ හැටියා. සුනිශාන්තයන් ටිකිරිලියාගෙන ගීතයක් ගායනා කළා. ටිකිරිලියාගේ කවි පුංචි ළමයින්ට ඒ කාලේ උගන්වනවා. අපි ඉගෙනගෙන තියෙනවා ඔබත් ඉගෙනගෙන ඇති ඔබේ කුඩා කාලේ. කෝලිත බහන දිසානායකත් ටිකිරිලියා ගැන ගීතයක් ගායනා කළා. පිකිරිලියානවි මඩවලැස් රත්නායකයන් තමන්ගේ ගීපද රචනා එකතු නම් කොට තිබුණා. එතුමාත් පහළම සේකර මේ පැරණි කවියන් ගීපද රචකයන් පිකිරිලියා අමතක කරේ නැහැ. අපි බලමු මේ ගීතය ඔබගේ සවන් පිනවන්නේ කොහොමද කියලා. කිරිටි කිරිටි කිරිලියා කලෙස් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා නිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා කලේදීන් පිරී ගියා පිරුණු කලෙන් ඉහළ ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි උකුල නෙරා ගියා කලේ උකුල උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලෙන් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා කිකිලි දැකලා පැනලා ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා අතක් කලේ වටා ගියා අතක් පහළ වැටි ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා කිකිලි ටිකිලි ටිකිලි ලියා කලේ තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිලි දැකලා පැනලා ගියා ටිකිලි දෙවැටදී ගියා වැටේ මලක් කියට ගියා ඉහි දෙවන දිගේ ගියා වැටේ මලක් කියට ගියා ඉහි මලක් පිපී ගියා ටිකිරි හැඩට පෙනී ගියා ඉහි මලක් පෙනී ගියා ටිකිරි හැඩට පෙනී ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලින් තරන් ලිනට ගියා ලින වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා මලට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටී ගියා මනට ඇහැක් ඇදී ගියා ඇහැට ඇහැක් ගැටී ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා මුතු දෙපෙලක් පෙනී ගියා ටිකිරි හනික ගෙදර ගියා ටිකිරි ටිකිරි ටිකිරි ගියා කලින් තරන් ලිඳට ගියා ලිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mali කලේරියෙන් ටිකිරි ටිකිරි පිරී ගියා ටිකිරි ටිකිරි පිරුණු කලේ ටිකිරි ටිකිරි ඉහළ ගියා ටිකිරි ටිකිරි ටිකිරි උකුල ටිකිරි ටිකිරි නිරා ගියා ටිකිරි ටිකිරි කලේ උකුල ටිකිරි ටිකිරි උඩට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලේ තරන් නිදට ගියා සිඳ වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಟಿಕಿರಿ ಮಲಿ අතක් කලේ වටා ගියා අතක් බාල වැටි ගියා මූණ බිමට නැමි ගියා පයක් ඉදිරි බලා ගියා ටිකිරි ටිකිරි ටිකිරිලියා කලේ තරල් ලිනට ගියා ලින වට කර කබර ගෝයා ටිකිරි දැකලා පැනලා ගියා ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි මලී tikiri tikiri tikiri tikiri tikiri tikiri mari tikiri tikiri tikiri tikiri tikiri tikiri tikiri mari tikiri tikiri tikiri liya kale taran lid dagiya lid vate kare kabre goya tikiri dekla pen lagiya tikiri tikiri tikiri liya kale taran lid dagiya lid vate kare kabre goya tikiri dekla pen lagiya tikiri tikiri tikiri liya kale taran lid dagiya lid ධූම ලාවන්‍යාගාරය නමින් ගුවන් බන්දු ජීවගේ කවි පොත පිට වුණා. එය අලුත් කවි පොතක්. ඒ කවි පොතේ ප්‍රහේලිකාවක් වගේ ඒ වුණාට අලුත් කවි, ගැඹුරු කවි, සංකේතවත් කළ කවි. වාග්ෝක්ති වලින් යුක්ත කාව්‍යාලංකාර වලින් අර්ථාලංකාර වලින් සමන්විත විශිෂ්ට කාව්‍ය රචනා එකතුවක් කියා කියන්න පුළුවන්. බඹරුන් සංහාරය කිරීම පිළිබඳ අනපනක් සකස් වී තිබුණා. සීගිරියට එන සංචාරකයන්ට බඹරු අනිනවා. මේ ප්‍රශ්නය හැමතැනම තියෙනවා. බඹර සීපද තියෙනවා. බඹරුන්ගේ කවි ගැන බඹරුන් අරබයා ඒ තේමා නිමිති කරගෙන ලියුණු ගීපද ගැන කවි ගැන අපිට මතක් වෙනවා. දයානන්ද ගුණවර්ධන නාටකරුවා නළුවා විශිෂ්ට නිර්මාණකරුවා ගුවන්විදුලිය තමයි තමන්ගේ ජීවය ගත කළේ ජීවය දිය පැහැදම් කළේ ප්‍රාණ ශක්තිය යෙදෙව්වේ නිර්මාණ සඳහා රසිකයින් පිනවීම. ඔහු බියු ගීතයක් මතක් වෙනවා. ඒ ගීතය ගායනා කළේ වික්ටර් නායකයන්. ඒ ගීතය අපි සොයා බලමු. බඹරා මී මැස්සා අපට නැතුවම බෑ. ලෝකේ පෙර දිගටත් එකයි අපර දිගටත් එකයි. සුන්දරිය මුදමා සිදුවීම තනනම් නමින් කවි පොතක් අතටපත් වුණා. ලියංගහවෙල පඤ්ඤාසේකර හාමුදුරුවන්. මේ කවි බොහොම හොඳයි. රස කවි තිබෙනවා. ඒක ඇතුළත් වෙලා. ඒ කවි පොත කියවුවා මුල සිටම. ඒ කියවීම තුළින් උන්වහන්සේගේ කවිත්වය ප්‍රතිභාව විඋත්පත්ති ගුණය සතත අභ්‍යාසය වටහා ගන්නට පුළුවන් වෙනවා. එම නිසා ඒ කවි පොත ගැන මම පසු වැඩසටහනක කියන්න. අපි ඇතුළු වීම තහනම් නමින් චිත්‍රපටයකට ආපු බව කුඩා කාලේ අපි එය නරඹු බවත් මතක් වෙනවා. එයත් සිහිපත් කරමින් නරිබෑනා වේදිකා නාටකයට ආනන්ද ගුණවර්ධන ලියු නරිබෑනා නාටකය සංගීතවත් කළේ ආචාර්ය ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. මේ ගීතය ඉතා මනරම් ජනප්‍රිය අරුත්පර ගීතයක්. මගින් දස්තිරිලා බලන්න හරි ලස්සන රංගුලන් ජම්බු දින අගලන තන හරි මලින් දස්තිරිලා බලන්න හරි ලස්සන රංගුලන් ජම්බු දින අගලන තන හරි වැඩසටහන් නමින් ආචාර්ය සනත් මහවිතානගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තමයි ඔහුගේ විෂය. උගන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සතිමත් බව පිළිබඳ ආනාපාන සතිය පිළිබඳ බොහෝම ශිෂ්‍යයන්ට අත්දැකීම් ලබා දෙන උගන්වන කෙනෙක්. ඔහු වෛද්‍යවරයෙක් වුණාට ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරනවා. යබෝරියේ දිනසටහන් නමින් ඔහු යුරෝපයේදී භාවනාව පිළිබඳ ලැබූ අත්දැකීම් යුරෝපයේදී ලංකාවේ ඔහු වෙනම අත්දැකීම් ලබලා තියෙන භාවනා වැඩසටහන වලට සම්බන්ධ වෙලා මේ පිළිගල අරනේ එහෙම ඒ සියල්ල කදිමට විස්තර කරලා මේ කාලයට අවශ්‍ය කරන අත්දැකීම් සහිත අනුභූතීන් සහිත මේ කෘතිය අපාතපත් කළා. යබෝධියේ දිනසටහන. මේ කියවද්දි මතක් වුණා විශාරද සුනිල් දේසිංහ ගැයූ රෝණ වීරසිංහයන් සංගීතවත් කළ මේ ගීතය. Thank you. බෝතලෙන් බෝදුනි ගුණා දැකගෙන අර පුර පුරුමෙනා නිසි මග ඇතත් වල්මත් වෙනා පෙන් කොතලේ බෝධු මිදුනා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක. Thank you.